හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. අපි මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් ගැඹුරු දේශනාවක් වන මූලපරයය සූත්‍රය තමයි කලින් සාකච්ඡා කරන්නට යෙදුනේ. සබ්බාසව සූත්‍රය තමයි දෙවැනි සූත්‍ර දේශනාව. මේකත් ඇත්තට ගොඩක් ගොඩක් ගැඹුරුයි. ගොඩක් ප්‍රතිපදාව ගැන විග්‍රහ කරලා පෙන්නන්නේ. අපි මේකේ පුළුවන් ප්‍රමාණයක් අද සාකච්ඡා කරමු. සබ්බාසූත්‍රය කියනකොට මම හිතන්නේ බොහෝ කට්ටිය දන්න දේශනාවක්. ධර්ම දේශනාව තව ටිකක් අපි යවුල් කරගන්න තව ටිකක් මේකේ විග්‍රහ කරලා දුන්න කාරණා පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඒවම් මේ සුත්තං ඒකං සම්යම් භගව සාවත්‍යං විහෙරති ජේතවනේ අනන්තපිණ්ඩිකස්ස ආරාමේ භාග්‍යතුන් වහන්සේ කාලේ වැඩ සිටිය අනන්තපිණ්ඩිකතුමාගේ ආරාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි කියන්නේ මම මෙහිම ඇහුවා කියලා තත්‍රකෝ භගවා බිකු ආමන්තේසි වික්කවද බදන්තේ සීබිකු භගවතු පච්චාසස භගවා චදෝච බුදුරණවහන්සේ භික්ෂූන් වෙන මේ විදිහට ආමන්ත්‍රණය කරා භික්ෂුන් වහන්සේලා ස්වාමීන් කියලා උත්තර දුන්න බුදුරණවහන්සේ මෙන්න මේ පරියාය දේශනා කරනවා. සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරවත භාසිස්සාමීති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පචසවසුං භගවා එතදවෝච්ච මහණෙනි මන් නුඹලාට සියලුම ආශ්‍රව සංවර වන පරියාය දේශනා කරනවා හොඳින් අහන්න හොඳින් මානසිකාර කරන්න මම දැන් දේශනා කරන්න හදන්නේ කියලා ඔන්න බුදුරන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රය දේශනා කරන්න හදන්නේ. ඥානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවානං ඥානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නොපස්සතෝ දැන් ඔන්න සියලු ආශ්‍රව සංවර කරන මේ පරයය දේශනා කරන්න හදන්නේ එතකොට ඒකේ මුලින් පටන් ගන්නේ ඥානතෝ හම් බික්කේ පසතෝ ආසවාණං khයං වදාමි නො අජන්තෝ නොපසතෝ. දන්නකොට නැත්නම් දකිමින් දනිමින් තමයි මේ ආශ්‍රව ශේවෙන්නේ සේවීම අදාරන්නේ. කිංච බික්කේ ඥානතෝ කුමක් දනිමින්ද? කිං පසතෝ කුමක් දකිමින්ද? ආසවාණං කයෝති ආශ්‍රවසේ වෙන්නේ. කුමක් දනිමින් දකිමින්ද? මේ ආශ්‍රය ෂේ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වන්න පැහැදිලි කරන්නයි හදන්නේ. යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් මෙන්න මේ දෙක දන්නකොට දකිනකොට එයාටයි ආශ්‍රෝෂය වෙන්නේ මේ දේශනාවට ගොඩක් කරුණු තියෙනවා මොකද මෙතන තමයි මූල ආරම්භය මේක තමයි වරද්දගන්නේ මේක වරද්ද ගැනීමත් එක තමයි සම්පූර්ණයෙන් මේ ධම්මග වැරදිලා යන්නේ මේ යෝනිසෝ මනසිකාරය මොකද්ද අයනුසු මනසකාරය මොකද්ද? නුවණින් මෙනෙහි කළ යුත්තේ මොකද්ද? මෙනෙහි නොකළ යුත්තේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අයෝනිසෝ භික්ඛවේ මනසිකරවතෝ අනුප්පන්නා චේව ආසවා uppajjanti uppannā ca āsavā pavaddanti. අයෝනිසෝ මනසිකාරය කරනකොට අන්න එතනදී මොකද වෙන්නේ? නූපන්න ආශ්‍රව උපදිනවා. උපන්න ආශ්‍රව වැඩෙනවා. යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරවතෝ අනුප්පන්නාචි වාසවා න උප්පජ්ජಂತಿ උප්පන්නාචාසව පහියಂತಿ යෝනිසෝ මනසිකාරය කරනකොට නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ උපන් ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා මෙන්න මේක තමයි යෝනිසෝ මනසිකාරයේ සහ අයෝනිසෝ මනසිකාරයේ තියෙන වෙනස එතකොට පින්වතුනි මේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය විග්‍රහ කරනකොට අපි කුමක්ද යෝනිසෝ මනසිකාරය කර යුත්තේ? ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරන ගොඩක් තැන්වල පටිසමුප්පාදේ යෝනිසෝ මනසිකාරය කරන හැටි. පංචීපාස්කන්ධය යෝනිසෝ මනසිකාරය කරන හැටි. මෙන්න මේ විදිහට විවිධ පරයයන් යෝනිසෝ මනසිකාරය කළ යුතු ආකාරය විග්‍රහ කරලා පෙන්නනවා. ඒදී යෝනිසෝමනසිකාරය කරන්නේ නැතුව දැන් බුදුරණවහන්සේ කියපු කාරණාව යෝනිසෝමනසිකාරය නොකර දැන් බුදුරණවහන්සේ කියපු කාරණාව යෝනිසෝමනසිකාරය කරන්න කියන්නේ ඒකේ අපිට තියෙනවා යෝනිසෝමනසිකාරය කළ යුතු දෙයක් ඒ කියන්නේ අපිට නුවණින් විමසිය යුතු දෙයක්. යෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ කටපාඩම් කරනවා කියන එක නෙමෙයි. ඒක සුතය. කටපාඩම් කරනවා කියන එක සුතය. එතකොට මුලින්ම අහලා දැනගන්නවා කියන එක. ඊළඟට තමයි මේ යෝනිසෝ මනසිකාරය කරනවා කියන එකට යමු වෙන්නේ. එතකොට අපි යෝනිසෝ මනසිකාරය නොකළ යුත්තේ යෝනිසෝ මනසිකාරය කිරීමත් එක තමයි දෘෂ්ටි ගොඩක්. දැන් ආශ්‍රව නූපන් උපන් ආශ්‍රව තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට මේ කාමාශ්‍රව තවත් වැඩිනවා. භවආශ්‍රව වැඩිනවා, විජ්ජාශ්‍රව වැඩිනවා, නූපන්නියව උපදිනවා. දැන් කාමයන් අපි අතහරිමුකෝ මොකද කාමයන් කියන එක දැන් කොහොමද දෙන්නේ? සංකල්ප කාමයත් එක්කනේ. අවිජ්ජාශ්‍ර භවආශ්‍රව කියනකොට අවිජ්ජාශ්‍ර කියන්නේ අනවබෝධයටම යොමු වෙච්ච ස්වභාවයක්. අනවබෝධයට අවබෝධ නොවීමට. ඒකෝට අපි අයෝනිසෝ මනසිකාරය කරන්නේ අපි යෝනිසෝ වැරදි දෙයක් නම් මෙනෙහි කරන්නේ අන්න තවත් අනවබෝධයෙන්ම යමු වෙන්නේ. ආශ්‍රව වැඩුණා. ආශ්‍රව මතකයේදී අපිට එකපාරට කාමාශ්‍රව මතක් වෙනමුත් අවිජ්ජාශ්‍රව ප්‍රබලම. අන්න ආශ්‍රව වැඩුණා. එතකොට යෝනිසමනසකාරය කරනකොට අන්න හරිදී මෙනෙහි කරනකොට අවිද්‍යාව ටික ටික අඩු වෙන ප්‍රතිපදාවට යමු වෙනවා. නූපන්න අවිජ්ජාශ්‍රව. එතකොට සමහරලාවට වෙන දෘෂ්ටි අහපෝ තවත් දේවල් වලට යමු වෙනවා. දැන් අර කලින් විග්‍රහ කරේ සේක කෙනාට සම්මාදිටිය යොමුච්ච කෙනාට ලෞකික සම්මාදිටිය මෙච්චද. දැන් ඒක මෙනෙහි නොක අපි මෙනෙහි නොකළ යුත්තක්. අන්න ඒක මෙනෙහි කරනකොට නූපන්න ආශ්‍රව වෙන දෘෂ්ටි අන්න හට ගන්නවා. දැන් මේ ආශ්‍රව කියන කාරණාවත් එක්ක අපිට ටිකක් තියෙනවා තේරුම් ගන්නද මම මේකෙදි කැමතියි මේ නිබ්බේධික සූත්‍රයේ කරුණක් විග්‍රහ කරන්න මේ ආශ්‍රව පිළිබඳව මේ ආශ්‍රව තියෙනවා කියනවා නිරේගාමිනී പ്രേත ලෝක ගාමිනී මේ සසරට යමු වන්නේ ආශ්‍රව නිසා කියනවා විපාක විඳින්නේ කර්මයෙන් කියනවා නිබ්බේධික සූත්‍රයේ රසද විග්‍රහ කරනවා සසර යන්නේ කර්මයෙන් නිසා නෙමෙයි සසරට යමු වන්නේ ආශ්‍රව වලින් විපාක විඳින්නේ කර්මයෙන් ඒක දෙකේ වෙනසක් තියෙනවා අපි සිත කය වචනේ මුල් කරගෙන අපි මෙනෙහි කරන ආකාරය වැරදි වෙනකොට තමයි කර්මයක් සිදුවන්නේ. ඒ කර්මය කුසල ලකුසල් දෙකම වෙන්න පුළුවන්. කුසල් පැත්තත් ආශ්‍රවත් එක්කමයි තමයි තියෙන්නේ. හැබැයි ඒකේ සුගති ලෝකයට යමු වෙලා පුණ්‍ය විපාකත් එක්ක තියෙනවා. අකුසල් පැත්ත දුගති ලෝකයට යොමු වෙලා තියෙන්නේ. ඒ මොකද අකුසලයේ යොමුවන්නේ ආශ්‍රව ක්‍රියාකාරකත් එක්ක. අකුසලයකට යොමුවන්නේ ආශ්‍රව ක්‍රියාකාරකද පදනම ආශ්‍රව. මේ ආශ්‍රව වලින් තමයි අරගෙන යන්නේ. පැවැත්ම සසර තියෙන්නේ. අර ගද්දුලවට සූත්‍ර පැහැදිලි කරන්නේ. අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන සන්දහවතන් සංසාරිතන්නේ. අවිද්‍යාවෙන් වැසිලායි තණ්හාවෙන් බැඳිලායි සසර යන්නේ. එතකොට දැන් මේ කරුණ දෙකම ආශ්‍රවත් එක්ක අන්තර්ගතයි. අවිද්‍යාව කියලා කියන්නේ අවිජ්ජාසවත් එක සම්බන්ධයි. තණ්හාව කියනකොට පැවැත්මටනේ තණ්හාව තියෙන්නේ. භවසවත් එක සම්බන්ධයි. එහෙනම් සසර යම් වෙලා තියෙන්නේ කර්මය නිසා නෙමෙයි. සසර යන්නේ කර්මය නිසා නෙමෙයි. ආශ්‍රව නිසා. අන්න ආශ්‍රවත් එක සසර පැවැත්ම තියෙන්නේ. එතකොට කවුරු හරි කර්මනාකර කර්මය අයින් කරාම ආශ්‍රව දුරු වෙනවා කියලා එහෙම නෙමෙයි. ආශ්‍රව දුරු වීමෙන් කර්මක්ෂය වෙනවා. බුදුරණාහි සිද්ධාන ආසවක්ඛය ආසාවක් ක්‍රය කරන්නේ. එතකොට තමයි කර්මය දුරු වෙන්නේ. කර්මය අයින් කරනවා නෙමෙයි. කර්මය දැන් සංචේතනා සූත්‍ර සංචේතන නෙමෙයි කර්ජකාය. කර්ජකාය සූත්‍රය පැහැදිලි කරනවා දන දන කර කර්මයන් විපාක නොවේ සසර කෙලවර කිරීමක් නැහැ. එහෙනම් විපාක විදීමක් අන්න කරපු දේවල් වල දැන් අපි මේ ජීවිතේ කරන්නේ අතීතේ තියෙනවනේ. ඒ විපාකෙ විඳවනවා. හැබැයි ආශ්‍රව කියන කාරණාව දුරු කරාම අර විපාක විඳින්න සකස් වෙන්නේ මේ කර දෙකයි තමයි ගොරෝසු කය මුල් කරගෙන අපි කරපු කර්මයන් ගොරෝසු ගොරෝසු කයක් පැවැත්මක් තියෙනවා. එතකොට අපි මේ පැවැත්ම දුරු කරා නම් දැන් ලැබිච්ච ගොරෝසු කයකට විතරයි විපාකෙ තියෙන්නේ. ඇයි ආයේ මේ විපාකෙ ඉඳන්නේ? ඒකට හොඳ උදාහරණයක් තියෙනවා මම ඉදිරිපත් කරා ලස්සන උදාහරණයක්. ඒ තමයි ඒක මම හිතන්නේ වෙන කාරණාවක් ඉස්මතු කරන්න සූත් එකක් තියෙනවා. චිත්‍රයක් හඳින්න හදන අවකාශය. අවකාශ චිත්‍ර හඳින්න විදියක් නැහැ. පදනම නැහැ. මෙන්න මේ වගේ මේ ආශ්‍රව දුරු වුණාට පස්සේ පැවැත්ම දුරු වුණාම හසර පැවැත්ම දුරු වුණාම මොකද වෙන්නේ අර කර්ම විපාක යොදන්න බෑ ලැබිච්ච කයකට තිබිච්ච කයකට විඳවල ඉවර වෙයි එතනින් පස්සේ මේ පැවැත්ම යොමු වීම අපි හිතමු සෝතපන්නකෙ තියෙන සුගතියට නම් දුගතියකට ගිහිලා විඳවන්න තියෙන දේ ඒ දෙන්නේ නැහැ. හැබැයි මේ ලැබිච්ච මනුස්ස ලෝකේ සමහරවිට ඒකේ උපරිම විඳවන්න පුළුවන්. නිවුණට පස්සේ කොමත් එක යොදන්න බෑ. නමුත් අර මේ කයට දෙන්න පුළුවන්. එතකොට එහෙනම් මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය කියන එක හරි ප්‍රබලයි. ආශ්‍රවත් එක්ක තමයි සසර සම්පූර්ණයෙන් පැවැත්ම යොමු වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ආශ්‍රව ප්‍රහාණය තමයි අපේ ප්‍රබල කාරණාව. මේ ආශ්‍රව ප්‍රහාණය වීම සහ ප්‍රහාණය නොවීම කියන එක තීරණය වෙනවා මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයත් එක්ක. දැන් අපි අද හිතමු බාහිර ලෝකේ ගැන විවිධ දේවල් ගැන අපි දැන් අපි නොසිතන්න ඕන දේ ගැන අපි කල්පනා කරමු. මේ ඒ කල්පනා කිරිල්ලත් අපිට දැන් අර අර කලින් අහ ප්‍රශ්නෙම අපි සීක කෙනා හිතන න්‍යාය නැත්තම් වෙන වෙනම රහතන් වහන්සේ දකින්න න්‍යාය. අපි ඒ කල්පනා කෙරෙල්ලත් අපේ ලෝකේ මනසට ආරම්භණයකින් කල්පනා කෙරෙල්ලා. එතකොට අපි මෙන්න මේ ලෝකේ ගැනයි කල්පනා කරන්න ඕනේ. අපි නමුත් මේ ලෝකේ පැත්තකින් තියාගෙන අපි අරක ගැන අන්න වැරදි විදිහකට කල්පනාවට යමු වෙලා නූපන් ආශ්‍රව උපද්දවා ගන්නවා. උපන් ආශ්‍රව වර්ධනය කර ගන්නවා. අපි හරිදී බුදුරණවහන්සේ මෙනෙහි කළ යුතු මෙනෙහි කළ යුතු දෙයක් කියලා දුන්නා. දැන් අර අපි ගත්තොත් චූලමාලුන්ගේ සූත්‍රය මට මතක හැටියට ඒ මාළුක්‍ය ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේගෙන් ඇවිල්ලා අහනවා මට මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. නැත්නම් මං සිවුරෙල්ල යනවා. රහතන් වහන්සේ මරණින් මතු උපදිනවද? උපදින්නේ නැද්ද? නැත්නම් උපදිනවයි නෑ කියලාද කියන්නේ? නැත්නම් උපදින්නේ නැත්නම් නැත්තේ නෑ කියලාද කියන්නේ? එහෙමත් නැත්නම් අර ලෝකී අනන්තවත්ද මෙන්න මේ කාරණා ටික අහන අව්‍යාකට ඒ කියන්නේ අව්‍යාකට කියන්නේ උත්තර නැති ප්‍රශ්න. යෙදෙන්නේ නැති ප්‍රශ්න. මෙන්න මෙයාට උත්තර අහනවා. මේක කිව්ව නැත්නම් මං සිවුරල් යනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා ඔවට උත්තර දෙනවා කියලා මම පැවිදින්න කිව්වේ. කැමති කරන්න. අන්න බුදුරණවහන්සේ දැන් මේ දන්නවා මේ මෙනෙහි නොකළ යුතු දේවල්. ඒවා මෙනෙහි කරන්න කියම දෘෂ්ටියන්නේ. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනකොට අර මෙනෙහි නොකළ යුතු දේවල් වලට යොමු වෙන්න. ඒකයි යෝනිසෝ මනසිකාරයක් දන්නවා. අයෝනිසෝ මනසිකාරයක් දන්නවා. යෝනිසෝ මනසිකාරය විතරක් නෙමෙයි දැනගන්නේ. දෙකම දන්නවා. අන්න දන්න දකින්න කෙනාගේ ස්වභාවය. එයා යෝනිසෝ මනසිකාරයක් දන්නවා. අයෝනිසෝ මනසිකාරයක් දන්නවා. අනික් කෙනා මොකද වෙන්නේ? ওই දෙකම දන්නේ නැහැ. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයේ කරනවා යෝනිසෝ මනසිකාරය නොකරනවා. ඔන්න බුදුරණවහන්සේ මේක ලස්සනට විග්‍රහ කළා. මේ සබ්බා සූත්‍රෙදි පැහැදිලි කරනවා. අතිබික ආසවා දස්සනා පහතබ්බා අති සංවරා පහතබ්බා අති ආති ආසවා පටිචේවනා පහතබ්බා අති ආසවා අදිවාසනා පහතබ්බා අති ආසවා පරිවර්ජනා පහතබ්බා අති ආසවා විනෝදනා පහතබ්බා අති ආසවා භාවනා පහතබ්බා දැන් මේක මේ පිංගුතුන් දන්නවා ආසව තියෙනවා ප්‍රහාණි කළ යුතු ආකාර හතකි මේ කාකාම් භව අවිද්‍යාව කියන ආශ්‍රව ප්‍රහාණය කළ යුතු ආකාර හතකට මේ ආශ්‍රව ප්‍රහාණය වෙන විදි විග්‍රහ කරනවා. පළවෙනි එක තමයි දර්ශනීය. දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. දෙවෙනි එක තමයි සංවරය. සංවර කිරීමෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟ එක පටිසේවණේ. ඒ කියන්නේ ප්‍රති එකතු විවාද කියන්නේ පරිභෝගයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. අනිත් එක තමයි ඉවසීමෙන් අදිවාසනෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. අනිත් එක පරිවර්ජණී මගහැරීමෙන් අස්ත්‍ර ප්‍රහාණය වෙනවා. අනිත් එක විනෝදණී බැහැර කිරීමෙන් දුරු කිරීමෙන් ආශ්‍ර ප්‍රහාණය වෙනවා. අනිත් එක තමයි භාවනාවෙන් ආශ්‍ර ප්‍රහාණය වෙනවා. මෙන්න මේ විදිහට ආශ්‍රය ප්‍රහාණය වෙන ක්‍රම හතකට බුදුරණවහන්සේ මේ සබ්බාසව සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්නනවා. කතමේදී වික්‍රී ආසව දසනා පහතබ්බ. දැන් මොන විග්‍රහ කරගෙන යන්නේ මොකද්ද? දර්ශනීයෙන් ආශ්‍ර ප්‍රහාණය වෙන්නේ කොහොමද කියලා. දැන් මේ වචන තුනම තියෙනව නේද අර්ථයක්. දැන් ඉතුරු හයේ අර්ථ ටිකක් අපට තේරෙනවා. සංවරය කියනකොට සංවර වීම. පටිසේවණිය කියනකොට භාවිතා කියන නැත්නම් සේවනය කිරීම. අදිවාසනය කියනකොට ඉවසීම. පරිවර්ජනය කියනකොට දුරු කිරීම. විනෝදනය කියනකොට බැහැර කිරීම, ඉවත් කිරීම. අයින් වීම. භාවනාව කියනකොට භාවිතා කිරීම. දර්ශනය කියන්නේ. මොකද්ද? දර්ශනය කියනකොට ඇහැට දර්ශනීය රූපය. මනසට ආරම්මන දර්ශනය වෙනවා. එතකොට එහෙනම් මේ දර්ශනයටත් තියෙන ඕනේ දකින්න දෙයක්. ඒ තමයි ප්‍රඥාව. අන්න ප්‍රඥාවෙන් තමයි දර්ශනය සිදු වෙන්නේ. දැකීම සිදු වෙන්නේ. ඇහෙන් දකිනවා කියන එකක් අපිට තියෙනවා. මනසින් අපිට විතරක කර කර අපි විඩාකාර දේවල් ගොඩනගා ගන්නවා. මෙතන විග්‍රහ කරනවා. මේ ප්‍රඥා ඇහෙන් දැකීමක්. අන්න එතනින් තමයි මූලිකම ආශ්‍රව ප්‍රහාණය වෙලා යන්නේ. කතමාච වික්‍රේ ආසවා දසනා පහතබ්බ මහණෙනි කොහොමද මේ ආශ්‍රව දර්ශනීය තුලින් දැකීමෙන් ප්‍රහාණය වෙන්නේ ඉද වික්කේ අසතුවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මා සක්කෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මා සක්කෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ දැන් මේ කාරණාවම මූලපරියාය විග්‍රහ කරනකොට පැහැදිලි කරා ඒ තමයි අසතුවා පුතජනයා කියන්නේ කවුද ආර්ය ධර්මයේ දන්නේ නැති, දක්ෂ නැති, හික්මෙන් නැති, සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති, දක්ෂ නැති, හික්මෙන් නැති. වචන ටික දැනගත්තා කියන එක නෙමෙයි. දන්නවා කියලා කියන්නේ. බුදුරන් වහන්සේ කියපු කාරණා දැන් අර අනුලෝම කන්තිය ධම්මනිච්ඡාන කන්තිය සම්මත නියාමයට බැස නොගත්තා කියන්නේම වචන ටිකක් විතරයි දන්නේ. සත්පුරුෂ ධර්ම ආර්ය ධර්ම දන්නේ නැහැ. අන්න අනුලෝම කන්තිය ධම්මනිච්ඡාන කන්තියට සම්මත නියාමයට යමු වුණා කියන්නේ අන්න එතනදී මේ ආර්ය ධර්මයේ මොකද්ද කියලා දන්නවා. එතකොට ඒ දන්න කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. ඔන්න නොදන්න කෙනා ගැන විග්‍රහ කරන්නේ. නොදන්න කෙනා වැරදි විදිහට මෙනෙහි කරන්න යන්නෙම යාට අර මූලික බුදුරන් වහන්සේ කියපු කාරණාවමයි හරි බව දන්නේ නැති නිසා. තමන්ගේ කෝණේ හරි කියලා හිතාගෙන අන්න ආර්ය ධර්මයකට යොමු වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ කියපු කාරණාවමයි හරි කියලා තේරුම් ගත්ත වටහාගත්ත කෙනා යමු වෙනවා බුදුරණවහන්සේ කියපු දේ ඉගෙන ගන්න. ඒ විදිහට කටයුතු කරන්න. බුදුරණවහන්සේ කියලා දුන්න කාරණාව අපි හරියට තේරුම් ගන්න යමු වෙනකොට අපිට ගොඩාක් දේවල් ලැබෙනවා. අන්න ඒකයි මේකේ තියෙන වෙනස. දැන් මේ පුතඥන කෙනා නේ මේ දර්ශනීය නැත්නම් මේ ආර්ය ධර්මය නොදන්නා කෙනා මානසිකරණීයේ ධම්මේ නප්පජානಂತಿ. අමනසිකරණීයේ ධම්මේ නප්පජානಂತಿ. මානසිකාර කළ යුතු දේ දන්නෙත් නෑ මානසිකාර නොකළ යුතු දේ දන්නෙත් නෑ එයා මොකද කරන්නේ සෝ මානසිකරණීය ධම්මේ අපජානන්තෝ අමනසිකරණීය ධම්මේ අපජානන්තෝ මානසිකාර ධර්මයන් කළ යුතු ධර්ම නොදන්නාකමත් අමනසිකාර නොකළ යුතු ධර්මයන් නොදන්නාකමත් නිසා යේ ධම්මේන මනසිකරණීයාත්තේ ධම්මේ මනසිකරවති යේ ධම්මේ මනසිකරණීයාත්තේ ධම්මේන මනසිකරවති බාන බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන ලස්සන එයා මනසිකාර නොකලියොත් මනසිකාර කරනවා මනසිකාර කලියොත් මනසිකාර කරන්නේ බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදයක් විග්‍රහ කළා පෙන්නවා කලියුතු ආකාරය බුදුරණවහන්සේ පංචපාදස්කන්ධයක් විග්‍රහ කළා පෙන්නවා කලියුතු ආකාරය ආයතන ධර්ම හටගන්න ආකාරය විග්‍රහ කරලා පෙන්නවා. ධාතු විග්‍රහ කරලා පෙන්වෝ කළ යුතු ආකාරය. ඒක කරන්නේ නැතුව අපට වෙන වෙන දේවල් හම්බ වෙනවා. මෙන්න මේ දේ මානසිකාර කරන්න යනවා. කලිත දේ කරන්නේ කලිත දේ කරා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කලිත දේ කරාට පස්සේ නොකලිත දේට යමු වෙන්නේ නැහැ. අන්න කලිත දේ දන්න කෙනාගේ ස්වභාවය. මානසිකාර කලිත දේ නොකරන නිසා තමයි මේ සියල්ලක්ම ප්‍රශ්න තියෙන්නේ. එයා මානසිකාල කරේට දේ කරන්නේ නැහැ. නොකලට දේ කරනවා. එයාට මොකද වෙන්නේ? මෙන්න විග්‍රහ කරනවා. කතමේ වික්‍රේ ධම්මාන මානසිකරණීයා යේ ධම්මේ මානසිකරෝති ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මානසිකාර නොකලට දරන මානසිකාර කරනවද යස්ස බික්වේ ධම්මේ මානසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසෝ uppajjati නූපන් කාමාසෝ උපදිනවා අනුප්පන්නෝ වා කාමාසෝ පවද්දති උපන් කාමාසෝ වැඩෙනවා අනුපන්නෝවා බවාසවෝ උප්පජ්ජති නූපන් බවාසෝ වැඩෙනවා උපන්නාවා බවාසෝ පවද්දති උපන් බවාසෝ වැඩෙනවා නූපන් වාසෝ උපදිනවා බවාසෝ උපදිනවා උපන් බවාසෝ වැඩෙනවා අනුපන්නෝවා අවිජ්ජාසෝ උප්පජ්ජති නූපන් අවිජ්ජාසෝ උපදිනවා උපන්නාවා අවිජ්ජාසෝ පවද්දති උපන් අවිජ්ජාසෝ වැඩෙනවා ඉමේ ධම්මාන මනසිකරණීය යේ ධම්මේ මනසිකරෝති. ඔන්න ඕක තමයි මනසිකාර නොකළ යුතු ධර්මයන් මනසිකාර කිරීම තුලින් ලැබෙනදී මොකද ලැබෙන්නේ? නූපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා එතකොට ආශ්‍රව කියලා මම අර මුලින් විග්‍රහ කරේ එකයි කාමයේ විතරක් නෙමෙයි දැන් කාමයට වැඩෙනවා ඒ කාමයට අදාළ දේට විදිහට මෙනෙහි කරනකොට මේ අවිද්‍යාව භව ආශ්‍රව මෙන්න මේ දෙක හරි ප්‍රබලයි ප්‍රබල මේ දෙක එකට වැඳිලා තියෙන්නේ එතකොට මේ අවිද්‍යාව කියන කාරණාව අවිද්‍යාශ්‍රව කියන කාරණාව දැන් මෙනෙහි කරනකොට අවිද්‍යාව තමයි වර්ධනය වෙන්නේ අනවබෝධයකටම යොමු වෙන්නේ නිට්ටයයි කියලා හැඟීමත් එක්කම තමයි හිතන්නේ දුක පිරිසිඳ ලැබෙන සමුදය ප්‍රහාණය වෙන නිරෝධයේ සාක්ෂාත් වෙන මඟ වැඩෙන විදිහ චින්තනයක් නෙමෙයි යමුවන්නේ යමු වෙන්නේ මේ හිතන ක්‍රමයට එක්ක කොච්චර හිතුවත් ධර්මයේ කියන කාරණාවෙත් බුදුරණවහන්සේ මෙනෙහි නොකලියුත්තක් විග්‍රහ කරන්නේ අව්‍යාකෘත ප්‍රශ්න. දැන් අපි අව්‍යාකෘත ප්‍රශ්න වලට උත්තර හොයන්න යනවා. රහතන් වහන්සේට උත්තර හොයන්න යනවා. රහතන් වහන්සේ කොහොමද රස විඳින්නේ පහස ලබන්නේ? රහතන් වහන්සේ කොහොමද මේ ජීවත් වෙන්නේ? මරණයට පස්සේ කොහොමද වෙන්නේ? රහතන් වහන්සේ කර්ණිපාක විදවනවද නැද්ද? දැන් මේ අව්‍යාකෘත ප්‍රශ්න මෙනෙහි නොකළ යුතු දේවල්. දැන් මොකද වෙන්නේ? මේක මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට රහතන් වහන්සේ කියලා කෙනෙක් දාගෙන හදාගෙන ඒ රහතන් වහන්සේ මෙන්න මෙහිමයි කියලා පනව ගන්න. සමහර අයට හම් වෙනවා විවිධාකාර දෘෂ්ටි. විවිධ විවිධ විදිහට වැරදි කල්පනා කරලා. ඒකයි බුදුරණවහන්සේ තේර සූත්‍රය පැහැදිලි කරනවා. බුද්ධ වචනේම ඉගෙන ගන්න. ඒකමයි දරාගන්නේ. ඒකයි මතක තියාගන්නේ. ඒකයි වචන ප්‍රගුණ කරන්නේ. ඒකට උඩ මනසින් කල්පනා කරන්නේ. හැබැයි වටහා ගන්න තමන්ගේ කෝණෙත් එක්ක. අන්න තමන් අර අයෝනිසෝ විදිහට මානසිකාර කරපු නිසා. දැන් මොකද වෙන්නේ? බොහෝ අය දුගතිය රැතුම් කරන තමත් දුගතියකට යොමු වෙන බොහෝ අකුසල් කරගන්නවා. ඇයි ඒ වැරදි දෘෂ්ටි වලට යොමු වෙනවා. කල්පනා නොකළ යුතු කාරණාව කල්පනා කරලා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කතමාජ වික්‍රේ ධම්මා මනසිකරණී යා යේ ධම්මා න මනසිකරවති. ඔන්න මනසිකාර කළ යුතු දේ මනසිකාර කරන්නේ නැහැ. යස්ස වික්‍රේ ධම්මේ මනසිකරවතෝ අනුප්පන්නෝවා කාමාසවෝනෝ uppajjati uppannova කාමාසව පහියති. ඔන්න අනිත් එක. ඒ කියන්නේ මනසිකාරණේ ධර්මය මනසිකාර කරනකොට මනසිකාර කළ යුතු දේ මනසිකාර කරනකොට යස්ස වික්‍රේ ධම්මේ මනසිකරවතෝ අනුප්පන්නාවා අනුප්පන්නෝ වා කාමාසෝන uppajjati uppannෝ වා කාමාසෝ පහීයති අනුප්පන්නෝ බවාසෝන uppajjන uppajjati uppannෝ බවාසෝ පහීයති අනුප්පන්නෝ අවිජ්ජාසෝන uppajjati uppannෝ අවිජ්ජාසෝ පහීයති ඉමේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ න මනසිකරති ඔන්න එතන විග්‍රහ කරලා පෙන්නනවා මානසිකාර ධර්මයන් මානසිකාර නොකරනකොට මානසිකාර කළ යුතුදී මානසිකාර කරන්නේ නැති වුනහම මානසිකාර නොකළ යුතු කාරණා යම් යම් කිසි දෙයක් තියෙනවද මානසිකාරයක් අන්නේ දහන මානසිකාර නොකරනකොට උපන් කාමාශ්‍රව උපදින්නේ නැහැ. මානසිකාර කලේ මානසිකාර නොකළ යුතු දේ මානසිකාර කරනකොට උපන් කාමාශ්‍රවය මේ මානසිකාර කළ යුතු දේ කරන තැනදී උපන් කාමාශ්‍රවයන් නැති වෙලා යනවා. නූපන් කාමාශ්‍රව උපදින්නේ නැහැ. උපන් කම භවාශ්‍රවයන් උපදින්නේ නැහැ. නූපන් භවාසයෙන් උපදින්නේ උපන් භවාශ්‍රයන් ප්‍රහාණලා යනවා. නූපන් අවිජ්ජාශ්‍රයෙන් උපදින්නේ උපන් අවිජ්ජාශ්‍රයන් ප්‍රහීන වෙලා යනවා. මානසිකාර කලේතු ධර්මයන් මානසිකාර කරනකොට. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තස්ස අමනසිකරණ අමනසිකාරණීයාන ධම්මානං මානසිකාරා මානසිකරණීයාන ධම්මානං අමනසිකාරා අනුප්පන්නාචේ වාසවා උප්පජ්ජති උප්පන්නාචාසවා පවද්දති මේ මානසිකාර නොකර ධර්මයන් මානසිකාර කරද්දී ආ මෙතන දෙවෙනි එක විග්‍රහ කරේ මානසිකාර කළට ධර්මයන් මානසිකාර නොකරනකොට මොකද වෙන්නේ කියලා. දැන් මෙතන විග්‍රහ කරනවා මානසිකාර නොකර ධර්මයන් මානසිකාර කරනවා මානසිකාර කරවේති ධර්මයන් මානසිකාර කරන්නේ නැහැ. අන්නේ මේ කාරණා කරද්දී මොකද වෙන්නේ ආශ්‍රව වැඩෙනවා ආශ්‍රව ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සෝ එවං අයෝනිසෝ මනසිකාරවතෝ මෙන්න මේ විදිහට අයෝනිසෝ මනසිකාර කරනකොට ඒ කියන්නේ මනසිකාර කළ යුතු කාරණාව මනසිකාර නොකරනකොට මනසිකාර නොකළ යුතු කාරණා මනසිකාර කරනකොට දැන් ඔන්න අපි හිතමු අපි පංචීපාස්කන්ධය ගැන බුදුන් වහන්සේ කීපෙදි මනසිකාර කරන්නේ නැත්තම් එතකොට මොකද වෙන්නේ? මේ කාමාශ්‍රවයන් ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. භවආශ්‍රවයන් අවිජ්ජාශ්‍රවයන් ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඉන්න තැනදී මානසිකාර කළ යුතු දේ මානසිකාර නොකර මානසිකාර නොකළ යුතු දේ මානසිකාර කරමින් ඉන්නකොට මෙන්න මේ විදිහේ දෘෂ්ටි හට ගන්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මෙහෙම ඊළඟට යා මානසිකාර කරනවා. මෙන්න මෙහෙම දෙයක් යාට ලැබෙනවා. අහෝසින්නකෝ අහං අතීත මද්දාන නනුකෝ අහෝසින් අතීත මද්දාන කින්නකෝ අහෝසින් අතීත මද්දාන කතන්නකෝ අහෝසින් අතීත මද්දාන කිං හුත්වා කිං අහෝසින්නකෝ අනාගත අතීත මද්දාන ඔන්න අතීතයත් එක්ක මෙන්න මේ විදිහේ කල්පනාවක් ඒ තමයි අතීතේ හිටියද අතීතේ හිටියේ නැද්ද අතීත කාලේ කොහොමද ඉන්නේ ඇත්තේ? අතීත කාලේ කොහොම ඉඳලා දැන් මේ මේ විදියට ආවේ? භවිස්සාමිනකෝ අනාගත මද්දාන. නනකෝ භවිස්සම අනාගත මද්දාන. කින්නකෝ භවිස්සම අනාගත මද්දාන. කතන්නකෝ භවිස්සම අනාගත මද්දාන. කින්වත්වා කින් භවිස්සාමිනකෝ අහං අනාගත මද්දානත්. අනාගතේ කොහොම වෙයිද? අනාගතේ නැද්ද ඉන්නේ? අනාගතේ කොයි ආකාරද ඉන්නේ නැත්තේ? අනාගතේ කොහොමද මේ කොයි විදිහටද යොමු වෙලා තියෙන්නේ කොයි විදිහටද? ඒතරහිවා පච්චුප්පන්නං අද්දානං අජ්ජත්තං කතං කති වර්තමානීය ගැන මෙන්න මෙහිම අහන්නු කෝස්මින් කෝනු කෝස්මින් කින්නු කෝස්මින් කතන්නු කෝස්මින් අයන්නු කෝ සත්තෝ කුතෝ ආගතෝසෝ කුහින් ගාමින් භවිස්සති මේ මම කියලා ඉන්නවද නැද්ද කවුරුද මම කියන්නේ මේ කොහොම කෙනෙක්ද මම කියන්නේ? කොහේ ඉඳලාද මේ ආවේ? කොහෙද යන්නේ? මෙන්න මේ විදිහට මේ මමත්වයත් එක්ක දෘෂ්ටි හට ගන්නවා. මොකද මමනේ මෙතන ප්‍රධානලා තියෙන්නේ. දැන් සැකය නැත්නම් මේ සක්කාය දිට්ඨිය මේ මම කියලා ගැනීමේ තියෙන ප්‍රබලත්වය මේ ඔක්කොගෙන් පදනම මේ. එයාට කොහෙන් හරි හම්බ වෙනවා කොහෙන් හරි කල්පනා කරගෙන මම කියන කාරණාවට අදාළ විග්‍රහයක්. අතීතයේ හිටියද කෙනෙක් අතීතයේ හිටියා කියලා මම හිටියා කියලා ඔන්න මගේ කල්පනාව. තව විදිහට කල්පනා කරලා හොයනකොට ඉතින් නෑ නෑ මේ ඉගෙන ගන්න ධර්මයට අනුව නම් අතීතයේ හිටියා කියන එක වැරදි. මේ සත්‍යයේ හිටියා කියන එක මම හිටියා කියන එක වැරදි. තව කෙනෙක් ඔන්න නෑ කියලා ගන්නවා. දැන් මේ දර්ශනයකට ආයුත්තර වැරදි විදිහට මෙනෙහි කිරීමත් එක්ක දර්ශනයකට නොයා කල්පනාවකින් දෘෂ්ටියකට යන හැටි. ආශ්‍රවර්ධනය කරගන්න හැටි. අතීතේ හිටියා අතීතේ හිටියේ නැහැ. අතීතේ කොයි වගේද හිටියේ? කොහොමද මේ ආවේ? මං අනාගතේ ඉන්නවා. තව කෙනෙක් කියනවා නෑ අනාගතේ එහෙම යන්නේ නෑ. මෙතන මේ විතබල දහමක් විතරයි තියෙන්නේ. කියලා මේ අපි තුල වෙන කියන්නේ අපි මේ දර්ශනයකට යායුත්ත කල්පනාවකින් තීරුම් ගන්න යනවා. ඒ කියන්නේ අපි කල්පනා කරලා අපි වෙන දෘෂ්ටියකට යොමු වෙන උත්සාහ කරනවා. වෙන ආශ්‍රවයක් වර්ධනය කරන්න උත්සාහ කරනවා. දැන් මං ඉන්නවද? නැද්ද මම? මෙන්න මේ විදිහට අර මම ලැබිච්ච නිසා අන්න ලැබිච්ච දෙයට මේ ලෝකයේ තියෙන දෘෂ්ටියකට යොමු වෙන්න නැත්නම් මේ ලෝකයට එක්ක මොනවා හෝ දෘෂ්ටියකට යොමු වෙන්න හදනවා. දැන් අර දීගණක කියනවනේ දෘෂ්ටි වලට කැමති නැහැ කියලා. නමුත් දීගණකට කැමති නැති දෘෂ්ටියත් හම්බෙලා. ඒකට කැමති වෙලා. ඒ වගේ අපිට මම නැති බව හරි මම ඇති බව හරි මේ මොකක් හෝ දෙකින් දර්ශනයකින් දැකිය යුත්ත කල්පනාවකින් ගොඩනගාගෙන මේ නිසා තමයි පින්වතුනි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව එහෙම අද ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. අද සියලු ප්‍රශ්න තියෙන්නේ දර්ශනයකින් දැකිය යුතු කාරණාවට යොමු වෙන්නේ නැතුව අපේ කෝණයෙන් අපි මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරමින් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරමින් අපි මානසික මානසිකව දුෂ්ටි කල්පනාවලට යොමු වෙලා නැ නූපන් ආශ්‍රවයන් කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව උපද්වාගෙන දැන් මේ ලෝකයේ තියෙන ලෝකයේ දැන් අපිට මේ ගෝචර තියෙන එකටත් එහා ගියපු ආශ්‍රව වර්ධනයක් කරගෙන අන්න එතකොට අන්න යොමු වෙනවා ටික ටික ටික ටික ලෞකික සම්මාදිට්ඨියත් එහා ගිය මිත්‍යා දෘෂ්ටිය කරා. ඇයර දෘෂ්ටිම එක එකතු වෙලා. මෙන්න මේ කාරණාව තමයි සක්කාය දිට්ඨිය දර්ශනයෙන් සවිසුද්ධුනාට පස්සේ කැඩෙන්නේ. අතීතේ හිටියා කියන එකත් කියදෙන්නේ නැහැ. හිටියේ නැද්ද කියන එකත් කියදෙන්නේ නැහැ. කොහොමද මේ ආවේ කොහොමද හිටියේ? දැන් ඉන්නවද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද? කාලත්‍රයේ ඉක්ම වෙනවා. පත්‍යෙන් උපං පච්චුප්පන්න බව. පත්‍යෙන් උපං බව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජති. මේ න්‍යාය බුදුරජාණන් වහන්සේ නමක් විතරයි පෙන්ලා දෙන්නේ. දැන් අපි හැම වෙලෙම අපිට මේ කාලත්‍රයක් ගොඩනගලා අපිට මේ මොනවා හෝ කතා කරනකොට දොළොස්සාකාර පටිසමුප්පාදයක් කතා කරනකොට මොනවා කතා කරත් අපිට ගොඩනගෙනවා මොකද්ද කාලත්‍රයක්. එය සහ මෙය. මෙය සහ එය. බුදුරන් වහන්සේගේ ධර්මයේ විග්‍රහ කරලා පෙන්වන්නේ හේතුවත් ඵලයත් දෙකම දෙකක් එකක් නෙමෙයි. හැබැයි හේතු ඵලය දෙකම මෙය ඇති කල්ලි මේ වෙයි. මෙය උපදින කල්ලි මෙය උපදී. දෙකම මෙය වෙලා තියෙන්නේ. එකක් එය වෙලා එකක් මේ දැන් අපිට දෙකක් විග්‍රහ කරනකොට අපිට ලෝකෙදී හම්බෙන්නේ දෙකක් හම්බෙනකොට එය සහ මෙය හැටියට. බුදුරණවහන්සේ පෙන්නපු මේ ධර්මයේ සත්‍ය දර්ශනයේදී තියෙන්නේ දෙකම මෙය. මොකද කාලය කියලා කියන්නේ හැම වෙලෙම පින්නතුනි. පුජ්‍යලත් එකට එකයි පනව ගන්න දෙයක්. අතීතය කියලා දැන් එයාට ලෝකයේදී ලැබෙනවා. ඇයි මමත්වයේ තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට අතීතේ හම් වෙන්නේ කොහමද? අතීතයේ ඒ ඇති කල්ලි ඒ හේතු වුණා. අනාගතයේ ඒ ඇති කල්ලි ඒ ඇති වෙනවා. වර්තමානයේ මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. අවිද්‍යාව ඇති කල්ලි සංඛාර ඇති වුණා. අනාගතයේ අවිද්‍යාව ඇතික සංඛාරය තියෙනවා. අන්න ඒ න්‍යායය යාට හම්බ වෙන්නේ. අනිත් කෙනාට හම්බ වෙන්නේ මේ මමත්වයත් එක්ක විවිධාකාර තුස්ති මතවාද මති මතාන්තර එක තමයි මෙන්න මේ වැරදි විදිහට කල්පනා කිරීමත් එක්ක ලැබෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා දැන් මෙහෙම කල්පනා කිරීම තියෙන කෙනාට තස එවං අයෝනිසෝ මනසිකරවතෝ චන්නං දිට්ඨින අනිතරං දිට්ඨි උප්පජති. මෙන්න මේ මනසිකාර කරන අයට මෙන්න මේ දෘෂ්ටි හයෙන් මොකක් හෝ දෘෂ්ටියක් උපදිනවා. අත්තිමේ අත්තාතිවාස සත්‍යතෝ තිතතෝ දිට්ඨි උප්පජති. අත්තිමේ අත්තාතිවාස අත්තිමේ අත්තාතිවාස සත්‍යතෝ දේසතෝ දිට්ඨි උප්පජති. මොකද්ද යාට සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන්ම දෘෂ්ටියක් උපදිනවා. මේ ආත්මයක් තියෙනවා. මේ මගේ ආත්මය මෙන්න මේක කෙනෙකුට හටගන්න එක්තරා දෘෂ්ටියක්. එතන අත්ති කියන්නේ මුලින්ම ඇත කියන එක අත්තාතිව කියන ආත්මයක්. මගේ ආත්මයක් තියෙනවා මෙතන මම කියලාදී ඇත ලැබෙනවා. ඒක ඉස්සල්ලාම කියනට හටගන්න. ආයෙ කෙනෙකුට හටගන්න නැති මේ අත්තාතිව සත්‍යතෝ තේතෝ දිට්ඨි උපද්දති. තව කෙනෙකුට හටගන්නවා ආත්මයක් නෑ. දැන් මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් නැත්නම් මේ මූලිකව දර්ශනයට යන්න තියෙන දර්ශනයකට යන්න නැතිව මානසිකාර නොකළ යුතු කාරණා මානසිකාර කරමින් මානසිකාර කළ යුතු කාරණා මානසිකාර නොකිරීමෙන් පරිකල්පනාවත් එක්ක ලැබෙන දෙයක් තමයි මේ දෘෂ්ටි. ආත්මයක් නැහැ. දැන් මේ ආත්මයක් නැති බව හම්බෙලා තියෙන කාටද මට හම්බ වෙලා? නමුත් දැන් මම ඉන්නවා මොකද්ද මේ ආත්මයක් නැහැ. ඔක්කොම තියෙන්නේ ආත්මෙන් ඉස්. මේ දර්ශනයක නෙමෙයි ගිහින් තියෙන කල්පනාවකට. මම පුංචි උදාහරණයක් වෙන්න දෙලා තියෙනවා කලින් දේශනාවලදී. ගයක් උදාහරණ අරගෙන ඔන්න හිතමු ගයක් තියෙනවා මේ ගේ අපි කල්පනා කරලා බලනවා ගේ කියන්නේ මොකද්ද ගේ කියලා කියන්නේ උලු, ගඩොල්, සිමෙන්ති, ලී මේ වගේ එකතුවක්. කෙනෙක් කල්පනා කරනවා නෑ මෙතන තියෙන්නේ උලු ටික අයින් කරා. ගඩොල්, වැලි, සිමෙන්ති මේවා ටිකක් තියෙන්නේ මෙතන ගයක් නෑ. මේක බොරුවක්. හැබැයි අපි ඇහුවොත් මේ උලු කියන්නේ මොනවද? <clears throat> මේ ඔක්කොම කුඩු කරලා පවුඩර් කරලා මේ කුඩු ටික පෙන්ලා මේ කුඩු ටික මොකද්ද? අර ගේ තිබිච්ච ඒවානේ. මොකද දර්ශනයක ඉන්නේ මේ කල්පනාවකින්. කල්පනාවකට යොමු වෙලා අන්න එයාට ලැබෙනවා මෙතන ගියක් නෑ නැත්ති මේ කියලා. ඔන්න දැන් අපිත් අපි ගැන ඔන්න කල්පනා කරනවා මේක කේස් ටික ලොම් ටික මේ ඔක්කොම අයින් කර කර අයින් කර කර අපි කල්පනාවකට දානවා. මේක කුචයිසික නැත්නම් මේක එතකොට මම එතන විග්‍රහ කරලා පෙන්නුවා අර ගේ කියන කාරණාව අපි කල්පනාවෙන් යොමු කරනවා මෙතන ගේ නෑ කියලා. හැබැයි අර කුඩු ටික හරි ගඩොල් මොන හරි කියලා ඇහුව මොකද්ද කියලා මේ ගෙයි තිබිච්ච කියන්න තියෙන්නේ. කල්පනාවේ නැති බව ආවට හැඟීමෙන් ලැබිලා. ඒ වගේ අපට මේ ලෝකේ අපට ඉස්සෙල්ලම හම්බෙන්න මේ කෙස්ලම් නියදත් එක අපි මේවා මේවා අපට හම්බෙන්නේ ඉස්සෙල්ලාම කාමයන් අතහරින්න අපට මූලික තැනකට යොමු වෙන්න. අන්න ඒක අර මූලපරය සූත්‍රයේ පැහැදිලි කරේ අපි මඤ්ඤණා නොකර ඉන්නවනේ අපට අපි නෑ කියලා අයින් කරන එකත් වැරදි. අපට ලැබෙන්නේ මඤ්ඤණාව. අපිට ඊට පස්සේ අපි මොකද කරන්නේ අපි මේවා ඔක්කොම නැහැ අන්න අපි හිතනවා ආ නෑ මෙතන මම කියලා දෙයක් නෑ මෙතන අර මේ කෙස්ලොම් නේදත් ටිකක් විතරයි තියෙන්නේ මේ සිතුවිලි પરම්පරාවක් විතරයි තියෙන්නේ අන්න අපට හම්බ වෙන්නේ මොකද්ද අපට හම්බ වෙන්නේ අපේ දර්ශනයකට නැතුව කල්පනාවකදී මම නැති බව හම්බ මම මම නැති බව හම්බෙච්ච නිසා තමයි අපට ලැබුණේ අර අනිත් දේවල් තියෙනවා හැබැයි ඒක කාගේද? මම කියලා ගත්ත කෙනාගේ. බුදුරණවහන්සේ පෙන්න පොතේ දර්ශනයකින් අනාත්මව හම්බෙන්නේ. කල්පනාවකින් නෙමෙයි. අන්න වැරදි විදිහට කල්පනා කරාම අපි දෘෂ්ටි හැටියට යමු වුණාම අන්නට ගන්නවා මොකද්ද ආත්මයක් නැහැ කියලා. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කළ පෙන්නනවා අත්තනාව අත්තානං සංජානාමීති වාස සජතිරිති උපජ්ජති. මේ ආත්මයේ ඉඳලම තමයි මේ ආත්මයක් හඳුනගන්නේ. මේ ආත්මයමයි ආත්මය හඳුනගන්නේ. මමමයි මම හඳුනගන්නේ. දැන් මේ කාරණා තමයි සාමාන්‍යයෙන් ගොඩාක් උච්ඡේදවාදීන්ට තියෙන දෘෂ්ටිය. ඒ කියන්නේ ස්ථිරාත්මයක් තියෙනවා. ඒ ආත්මෙන් තමයි ඔක්කොම හඳුනගන්නේ. එතකොට ඒකත් එක්තරා විදිහකට යම් කිසි පිරිසක් හටගත්ත ඇති කරගත්ත දෘෂ්ටි. වැරදි විදිහට කල්පනා කළා. එතකොට ඒක ගොඩක් කාලවට අද බුදුරණවහන්සේගේ දර්ශනය තුළ මේ අනාත්මය කියන එක විග්‍රහ කරගෙන යන නිසා ඒ දැඩි දෘෂ්ටි සමහරවට ගොඩක් අඩුයි. මොකද ධර්මයත් එක්ක වෙන සබහා අඩුයි. නමුත් විමුක්තියක් හොයාගෙන නැත්නම් මේ විවිධ දෘෂ්ටි වලට විවිධ දේවල් වලට යොමු වෙච්ච අයට විමුක්ති කාමින් ඉන්න ಭಾರತೀಯ සමාජයේ තියෙන ගොඩාක් ඔය වගේ දෘෂ්ටි හට ගන්නවා. ඊළඟ කාරණාව තමයි අත්තනාව අනත්තානං සංජානාමීති වා සත්‍යතෝ දේතෝ දිටි උප්පජ්ජති. ආත්මයක ඉන්න මේ ආත්මය තමයි අනාත්මය හඳුනගන්නේ. එයාට හම්බෙන්නේ මේ මමම ආත්මේ නැත්නම් මේ අනාත්ම බවක් හඳුනා ගන්නවා කියලා. ඒ කියන්නේ යා ලැබෙන මම කියලා දේ. හැබැයි යා මම කියලා දේ ලැබිච්චව යා තේරුම් අරගෙන යා හිතනවා නෑ මේ ලෝකයේ තියෙන දේවල් අනාත්මයට හරින්නට ඕන. හැබැයි යා මමයි මේක අතහරින්න කියලා දැනගෙන ඒක කරනවා. දැන් නැති කියනකොට නැති මේ අත්‍යාදී කියනකොට ආත්මයක් නැති බවද ගත්තා. දැන් මෙතන මෙයා ආත්මයක් ඇති බව අරගෙන හැබැයි මේ බාහිර දේවල් අනාත්මයි. බාහිර දේවල් කියන්නේ ඒවා දැන් අපි ඇත්තට මුලින්ම කතා කරන්නේ මගේ මගේ මට ඕන දෙයට පවත්වන්න බෑ. එතකොට මම ඉඳලායි පවත්වන්න බෑ. මම ඉන්නවා. නමුත් මට ඕන දෙයට පවත්වා ගන්න බෑ. මෙන්න මේ විදිහට දෘෂ්ටි හට ගන්නවා. ඊළඟට විග්‍රහ කරලා පෙන්නනවා බුදුරන් වහන්සේ අනත්තනාවත්තාන සංජානාමීති වස්ස අනාත්ම වූ දෙයකින් ආත්ම දෙයක් හඳුනා ගන්නවා. දැන් කල්පනාවකින් අපි මේ සත්‍යයේ පුජ්‍යලේක්ද ආත්මයක්ද අනාත්මයක්ද කියලා මේ දර්ශනයකට දකින්න යනකොට එයාට හම්බ වෙනවා මේක අනාත්මයි. ආත්මයක් නැහැ. එතකොට හැබැයි මේ අනාත්ම දේ තමයි ආත්මයි කියලා මේ හඳුනගෙන වැරදි විදිහට ඉන්නේ. මෙන්න මේ විදිහට දර්ශනයකට දැක්මකට යමු වෙනතු කල්පනාවෙන් අන්න කල්පනාවත් එක්ක විවිධ දෘෂ්ටි දැන් අත්තනම් භෞතික විද්‍යාවත් එක්ක කතා කරාම පරමාණු නියුට්‍රෝන ප්‍රෝටෝන මේවත් එක්ක කතා කරපස්ස මේවත් ලෝකේ ඇත්තටම මේ හැම දෙයක්ම මේවනේ තියෙන්නේ පරමාණු නියුට්‍රෝන. ඉතින් ওই විදිහට අපි මේවා ඔක්කොම කුඩු කරලා බලලා අපි හිතනවා මෙතන ඇත්තටම අනාත්මයි. අනාත්ම ස්වභාවයක් තියෙන හැබැයි අනාත්ම දේවල් මේ එකතු කරගෙන කැටි කරගෙන දැන් අපි ඉන්න ෆෝන් එකට කම්පියුටරේ අර මේ ෆෝටෝ නියුට්‍රෝන මේවා සේරම එකතු කරලා මේ මේක හම්බුනේ. දැන් අපට ආය හම්බුනා මේ චෛතසික රූප කලාප නැත්නම් හතර මහා ධාතු මේ හැම දෙයක්ම එකතු වෙලා මේක ඇති උනේ. අපිට මේ දර්ශනීයකට නෙවෙයි යන්නේ. අපි යන්නේ කල්පනාවකට. ඇයි අපි කල්පනා කරේ වෙන පැත්තක්. දර්ශනීයකට යොමු වෙනකොට ඒ දැකීමට විග්‍රහ කරලා දෙන විග්‍රහය බුදුරණන්සේ පෙන්නවා. හැබැයි වැරදි විදිහට කල්පනා කරනකොට අන්නේ කල්පනාවෙන් විවිධ දෘෂ්ටි හට ගන්නවා. ඊළඟ දෘෂ්ටිය ඒක නම් ඇත්තටම ලෞකික සම්මාදිට්ඨියත් එක්ක තියෙන්නේ. නමුත් මේකත් ලෝකේ පැවැත්මත් එක්ක දැන් අපි මේ ඔක්කොම තියෙන්නේ ලෝකෝත්තර මාර්ගයට යොමු නොවීමත් එක්ක මේ ලෝකයේ තියෙන දෘෂ්ටියනේ. මේකම්ම දෘෂ්ටි නිවීම විතරයි සියලු දෘෂ්ටි ඉක්මවීම. සියල්ලක එක එකකන් දෘෂ්ටි තියෙන්නේ. මොකක් හෝ අපි යම් රාමුවක් අල්ලගෙන තියෙනවා. ඒ රාමුව සමහරවිට වැරදි සම්පූර්ණයි. සමහරවිට හරි. සමහල්ලාකට ඊතර වෙන විදිහට මෙන්න මේ විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. යෝමී අයන් අත්තා වදේ වේදියෝ මෙන්න ආත්මියත් ආත්මයකට මට තමයි මේ විඳින්න තියෙන්නේ මොකක්ද සත්සත කල්යාණ පාපකාරණ කම්මාන විපාක මේ හොඳ නරක කර්මයන් විපාක දෙන්නේ මට මේ මම කියලා කෙනෙකුට සෝකෝ පනමේ අත්තා අනික්කෝ දුව සසතෝ අවිපරණාම ධම්මෝ සස්සති සම්මං තතේවට අසති ඔන්න ධර්මයේ කියන්නේ අහපු නැති කෙනාගේ ලක්ෂණයක් එක්ක තියෙන්නේ ඉස්සරලාම ධර්මයට අදාළ විමසීමක් නැති කෙනාට ඒ තමයි මෙන්න මේ කල්යාණ දැන් හොඳ නරක කියන මේ කර්මයන් විපාක විඳින මේ ආත්මයේ මෙන්න මේ මම කියන කාරණාව මේක ස්ථිරයි නිට්ටයයි සාස්වතයි මේක වෙනස් වෙන ස්වභාව රාජ්‍ය දෙයක් නෙමෙයි ස්ථිරම පවතින දෙයක් සාතික අටගත් දෘෂ්ටියක් විඥානේ භවෙන් බට යනවා කියලා එතකොට එයාට හම්බුණා ස්ථිර ආත්මයක විපාකයක් තියෙන මෙන්න මේ වගේ දෘෂ්ටි තියෙන අය මට භික්ෂූන් හැටියටත් හම්බෙලා තියෙනවා. මේ ආත්මයක එකවරණයකට යන්නේ මම ඉන්නවා බාහිර දේ මගේ කරගන්න එපා. මම ඉන්නවා. රූප ශබ්ද ගන්ධ රස පහස පංච පාදනස්කන්ධ මෙන්න මගේ කරගන්න එපා. හැබැයි ස්ථිරව මමෙක් ඉන්නවා. මෙයාට රැකවරණයක් නිවන මේ ධර්මයේ තුලින්ම කල්පනා කළා. ඔන්න බලන්න අයෝනිසෝ කල්පනාව. හැබැයි රහත් වුණ මගපල ලැබුවා. ඒ අදහසින්ම ඉන්නේ. එතකොට අර ස්ථිර වූ ආත්මයක් තියෙනවා. මේක මේ කුසල අකුසල් පටිසං දීගෙන යනවා. මේක වෙනස් වෙන්නේ මේ ලෝකයේ අපේ තියෙන රාමුව අපි දැන් දකින රාමුව දුන්නා. එතකොට ඒ රාමුවෙන් අපි මේක ඇත්ත බව අපට හම්බ වෙනවා. හැබැයි අපි ඊට පස්සේ දර්ශනයක් සත්‍ය දර්ශනය දෙනකොට ඒ දර්ශනය ඒ කෝණෙත් එක්ක ඒ ඒ ලෝකෝත්තර මාර්ගයත් එක්ක අපි මේ දෙක පටලවා ගන්න ගියොත් අන්න ධර්මයේ සම්පූර්ණයෙන්ම හිලෑරෝ අපිට මේ ලෝකයේ තුලදී හම්බෙච්ච දේ පාදක කරගෙන දර්ශනය සඳහා බුදුරණවහන්සේ මෙනෙහි කළ යුතු සහ මෙනෙහි නොකළ යුතු පෙන්ලා දුන්නා ඒක මෙනෙහි කරගෙන යනකොට දර්ශනයකට අවශ්‍ය දේ කොට නැගෙනවා අන්න එතන දර්ශනයක් කරා යමු එතකම් මේ දර්ශනයක් කරා යොමු වෙන්නේ නැතුව අපි තුල මෙන්න මේ වගේ දෘෂ්ටි හටගන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉදං උච්චති භික්කවේ දිට්ඨි ගතං දිට්ඨි ගහනං දිට්ඨි කන්තාර දිට්ඨි විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං දිට්ඨි සංයෝජන සංයුක්තෝ භික්කවේ ආසුත්තවා පුතුජනෝ න පරිමුච්චති ජාතියා ජරා මරණේන ශෝකේ පරිදේවේ දුක්ඛේ දොමනසේ උපායාසේන පරිමුච්චති දුක්ඛස්මාති වදාමි අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා මේක මොකද දික්ටි ගතිකයක් දෘෂ්ටියකට යොමු වීම දෘෂ්ටි කාන්තාරයක් ඒ වගේම දෘෂ්ටි විශාල ප්‍රමාණයක් තියෙන තැන දෘෂ්ටි දැලක් වගේ දෙයක් දෘෂ්ටි සංයෝජනය මෙන්න මේ දෘෂ්ටිය හා එකතු වෙච්ච අසතුටවත් පුතඥයාට මේ ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දුමනසයෙන් නිදහස් වීමක් නැහැ සසර දුකින් නිදහස් වීමක් නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ විදිහට යොමු වෙන්නේ කවුද? මෙන්න මේ ධර්මයේ බුදුරණවහන්සේ කියපු විදිහට තේරුම් නොගත්ත කෙනා, යොමු නොවිච්ච කෙනා, කල්පනා කළ යුත්තේ කල්පනා නොකර කල්පනා නොකර යුත්තේ කල්පනා කරන කෙනා. ඉස්සල්ලා බුදුරණවහන්සේ මේ පැහැදිලි කරලා දුන්නේ දැන් දර්ශනයකින් ප්‍රහාණය වෙන තියෙන ආශ්‍රව. එහෙනම් දර්ශනයකින් ආශ්‍රව ප්‍රහාණය වෙන්න කුමක්ද දර්ශනය විය යුත්තේ? මෙන්න වැරදි දර්ශනය. වැරදි දර්ශනීය මානසික දෘෂ්ටි ජාලාවක්. ආශ්‍රව වැඩෙනවා. එතකොට මෙන්න මේ පැත්ත ඉක්මවීම තමයි දර්ශනීය අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරන සුතවා චෙක්කෝ බික්කවේ අරිසාවකෝ අරියානන් දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන් දස්සාවේ සප්පුරි ධම්මස්ස කෝවිදෝ සප්පුරි ධම්මේ සුවිනීතෝ මානසිකරණීය ධම්මේ පජානාති අමනසිකරණීය ධම්මේ පජානාති යෝ මානසිකරණීය ධම්මේ පජානන්තෝ අමනසිකරණීය ධම්මේ පජානන්තෝ යේ ධම්මේන මනසිකරණීයා තේ ධම්මේන මනසිකරෝති යේ ධම්මේ මනසිකරණීය යා තේ ධම්මේ මනසිකරෝති ඔන්න ආර්ය ශ්‍රාවකයා බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා බුදුරණවහන්සේ කියපු ධර්මය දන්න කෙනා ආර්ය ධර්මයේ දන්න කෙනා ඒකට හික්මෙන්න ඒ ඒ එය හික්මනවා කියන්නේ හික්ම ආර්යයන් බුදුරණවහන්සේගේ න්‍යාය අනුව හික්මෙන. දැන් ඒ ඒ කියපු දේත් එක්ක යන ඒකයි හික්මීම කියන්නේ. ඔහු මොකද කරන්නේ? මානසිකාර කළට ධර්මයන් දන්නවා. මානසිකාර නොකළට දේ දන්නවා. යේ ධම්මේ මානසිකාරණීය තේ ධම්මේ මානසිකාරවති මානසිකාර කළ යුතු දේ මානසිකාර කරනවා මානසිකාර නොකළ යුතු දේ මානසිකාර කරන්නේ නැහැ කතමේති වික්‍රේ ධම්මාන මානසිකාරණීය යේ ධම්මේන මානසිකාරවති අන්නයා මොකද්ද මානසිකාර නොකළ යුතු මානසිකාර කරන්නේ මොකද්ද යම්කිසි ආශ්‍රව තියනවා ආශ්‍රව මානසිකාර නොකළ යුතු දේවල් ඒකින් නූපන්න ආශ්‍රව උපදිනවා උපන්න ආශ්‍රව වැඩෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව නූපන්නක උපදිනවා, උපන්නක වැඩෙනවා. මෙන්න මේ කාරණාව එයා මානසිකාර කරන්නේ නැහැ. මානසිකාර කළ යුතු දේවල් තියෙනවා. අන්න ඒ කළ යුතු දේවල් වලදී උපන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා නූපන් ආශ්‍රව උපදින්නේ කාම ආශ්‍රව භව ආශ්‍රව විඥාශ්‍රව අන්නේදී මනසිකාර කරනවා එතකොට අවිඥාශ්‍රව භව ආශ්‍රව කාම ආශ්‍රව කියනකොට දැන් අවිද්‍යාව දුරු වෙන විදිහට මානසිකාරයක් විය යුතුයි. බව ප්‍රවාත්ම දුරු වෙන විදිහේ මානසිකාරයක්, කාමයේ දුරු වෙන විදිහ. ඒකයි මානසිකාර කළ යුත්ත. නොකළ යුත්ත කියන්නේ ඒක වැඩෙන විදිහට. දුක්ඛේ ඥානං එන විදිහට, දුක පිළිසිත හොයන විදිහට මානසිකාරයක් වෙන්නට ඕනේ. දුක්ඛ සමුදය ප්‍රහාණය වෙන විදිහට හම්බෙන්නේ දුක පිළිසිත හොයන විදිහේ මානසිකාරයක් එක්ක. දුක්ඛ නිරෝධය හම්බෙන්නේ දුක්ඛ පිළිසිත හොයන විදිහේ මානසිකාරයක් එක්ක දුක්ඛ සමුදය හම්බෙනකොට මේ දුක සකස් වීම තේරෙනකොට වැටහෙනකොට දුක නිරෝධේ සාක්ෂාත් වෙන විදිහ මග හම්බෙන විදිහ මානසිකාරයක් වෙන්නට ඕනේ. ඔන්නෝකයි මානසිකාරය. එතකොට මේකත් එක්ක මොකද වෙන්නේ? ඒක හම්බෙනවා නම් අවිද්‍යාශ්‍රම වැඩෙන්නේ නැහැ ප්‍රහාණය වෙනවා. නූපන්නේක උපදින්නේ නැහැ. දැන් මේම හේතුපත්‍ය බව හම්බෙනකොට පැවැත්මකට යොමු වෙනවද? නූපන් බවාස්ස උපදින්නේ නැහැ. උපන් බවාස්ස ප්‍රහාණය වෙනවා. මේ දෙක ඇති වෙන්නේ නැතිනම් ලැබිච්ච දෙයට කාමී සංකල්පත් ඔස්සේ යොමු වෙනවද? නූපන් කාමාශ්‍ර උපදින්නේ උපන් කාමාශ්‍ර ප්‍රහාණය වෙනවා. හැබැයි මේ විදිහේ නෙමෙයි නම් මානසිකාරය කරන්නේ ඒකායෝනිසෝ. ඒක නොකල යුත්තක්. ඒ නොකල යුත්ත කරනකොට තමයි අර දෘෂ්ටි හටගන්නේ. දුක පිරිසිඳ හොයන විදිහ නෙමෙයි නම් කරන්නේ. දුක පිරිසිඳ හෙවිල්ලෙන් තමයි සමුදය හම්බ වෙන්නේ. එතකොටයි නිරෝධය හම්බ වෙන්නේ, මග හම්බ වෙන්නේ. මේක නෙවෙයි නම් කරන්නේ. දුක පිරිසිඳ හොයන එක නෙමෙයි නම් දුක්ඛ සමුදය වර්ධනය වෙන විදිහ නම් අන්න මොකද වෙන්නේ අවිජ්ජාශ්‍රය වැඩෙනවා තව තවත් භවශ්‍රව කාමාශ්‍රව වර්ධනය වීමක් තියෙනවා මානසිකාර නොකලියුත් මානසිකාර කිරීමත් එක්ක එතකොට මොකද වෙන්නේ අවිද්‍යාව භවතණ්ණාව පුජ්‍යලයක යොමු වෙලා යන පැවැත්මකට සසරෙදී කරපු කර්මයේදී විපාක විඳවනවා දුක සැප විදිහට සසර යෑමත් එක්ක දැන් සසර ඉක්මවනවා කියලා ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන සෝතාපන්න කෙනා ආත්ම හතයි. රහතන් වහන්සේ මේවා සම්පූර්ණ දුරු කරපස්සේ නිවෙනවා. ඇයි දැන් මේ අවිද්‍යාවස්ව බවස්ව එකයි මේ පැවැත්ම තියෙන්නේ. ඉතින් මේකනම් හම්බ වෙන්නේ. මේකනම් දුරු වෙන්නේ. අහපව බලෙන් දුරු කරන්න නැත්තම් තව ආත්ම ගණකට යන්න ඔක යෙදෙන්නේ නේ. ඇයි මේ කරන මෙනේ කරන ක්‍රමයට හම්බ වෙන්නේ මේ පැවැත්මට යොමු වෙන ස්වභාවය අඩු වෙන එක දුරු වෙන එක. පැවැත්ම කියලා කියන්නේ මොකද්ද කියන එක හම්බ වෙන්නේ. අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා තස්ස අමනසිකරණීයාන ධම්මානං අමනසිකාරා මනසිකරණීයාන ධම්මානං මනසිකාරා අනුප්පන්නාචේ වාසවාන uppajjanti uppannā chāsava pahīyanti මෙන්න මේ විදිහට මනසිකාර නොකළ යුත්තේ මනසිකාර නොකිරීමෙන් මනසිකාර කළ යුත්තේ මනසිකාර කිරීමෙන් නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ උපන් ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝති අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරලම් පෙන්නනවා පැහැදිලි කරලම් පෙන්නනවා මේ දුකයි මෙන්න මේක දුකයි කියලා යෝනිසෝ මනසිකාරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරෝති මේක දුක්ඛ හට ගැනීමයි අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාරෝති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකාරෝති තස්සේවං යෝනිසෝ මනසිකාරෝතෝ තීනි සංයෝජනානි පහියති සක්කාදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසෝ ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසවා දසනා පහතබ්බා. අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා කුමක්ද? දාර්ශනිකයන් ආශ්‍ර ප්‍රහාණය වෙනවා මේ දුකයි කියලා යෝනිසෝ මනසිකාරය කරන්න. දුක යෝනිසෝ මනසිකාරය කරනකොට හම්බ වෙනවා මේක පිරිසිදු හොයන දෙයක් කියලා. සමුදය යෝනිසෝ මනසිකාරය කරනකොට හම්බ වෙනවා දුක පිරිසිදු හොයාගෙන යනකොට මෙන්න හටගන්න හේතුව කියලා. අර පටවිත්වය අපට හම්බුනහම ආධ්‍යාත්මික බාහිර කියලා මේ පටවිත්වය කියන්නේ මොකද්ද කියලා යෝනිසෝ මනසිකාරය කරගෙන යනකොට බුදුරණන් වහන්සේගේ දර්ශනීයට අනුව සත්‍ය දර්ශනය අනුව මොකද්ද යාට හම්බ වෙනවා මෙන්න දුක්ඛ සමුදයක් එක්ක මේ පටවිත්වය හම්බ වෙනවා හට ගන්න ආකාරය ඊට පස්සේ පටවිත්වය හට ගන්න ආකාර හේතුව හමුණා මේ හේතු නැති වුණාම හට නොගන්න බව මෙන්න මේක මාර්ගයේ බව මාර්ගය මෙන්න මේ හැම එකක්ම යාට මේ යෝනිසෝ මනසිකාරයත් එක්ක හම් වෙනවා කළ යුතු කාරණාව කරනකොට එතකොට මොකද වෙන්නේ එයා තුළ හට ගන්නවා දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධය ඥාන, මග්ගේ ඥාන. මේ මොකද්ද? පංචපාස්කන්ධය හට ගන්න නැති වෙන ආකාරය පටිච්චසමුප්පාද න්‍යාය මෙන්න හටගත්තා ඇස මොන ඇසද? දර්ශනීයට අවශ්‍ය ඇස. දර්ශනීයට අවශ්‍ය ඇස හටගත්ත ප්‍රඥා චක්කුස දැන් මොකද වෙන්නේ? දුරු වෙනවා සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන තුනේ අන්න දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි. පංච පාදානස්කන්ධය තමයි හටගත්ත ලෝකයේ වැරදි විදිහට දුස් තිබිච්ච දෘෂ්ටිය මේ හටගත් ආකාර නොදැකීම. පංච පාදානස්කන්ධයක් බව මේ හේතුපත්යෙන් උපන්න දෙයක් බව මේක නොදැකීම මේක නොදැකීම නිසා මේ තුල මමත්වය දැන් අපට සද්දයක් ඇහෙනකොට ආ මේ අනුමුදස් ස්වාමීන් වහන්සේ මට ඇහුනේ මෙන්න මේ බව අන්න එයා දකිනවා මෙතන මේ පංචීපාදනස්කන්ධයක් සකස් වුණා මෙතන මෙහිම දෙයක් නෙමේ දිත්‍යයක් තියෙන්නේ දැකීමක් ඇසීමක් තියෙන්නේ මෙන්න මේ විදිහට හටගත්ත දෙයක් අන්න මම කියන ලැබිච්ච දේ දුරු වෙනවා මේ හේතු ප්‍රතිහම්බ වීමත් එක්ක අනිත්‍ය බව දුක් බව අනාත්ම බව එතකොට මොකද වෙන්නේ අතීතේ හිටියද නැද්ද දැන් ඉන්නවද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද ඒ කතාව නෑ. කාලත්‍රි ඉක්ම වෙලා. කාලත්‍රි වැරදි බව හම්බ වෙලා. අතීතය කියලා අපිට මේ ලෝකෙදි හම්බුනම අතීතය කියලා කියන්නේ ඔය ප්‍රත්‍යමයි. අනාගතය කියන ඔය ප්‍රත්‍යමයි දැන් හම්බෙච්ච ප්‍රත්‍යමයි. විචිකිච්ඡාව හම්බ වෙන්නේ නෑ. සැකයේ දුරු වෙනවා. කුමක සැකයේද? හේතුප්‍රත්‍ය ධර්මයේ මේ ලෝකේ පැවැත්ම පිළිබඳව ඒකත් එක්ක හම්බ වෙනවා බුදුරජාන් වහන්සේ මේක ඉස්මතු කර ආයේ ධර්මයේ සංගය මේ හැම දෙයක්ම අන්න යාට හම්බ වෙනවා මෙන්න මේ දර්ශනය ආවට පස්සේ මේ සක්කාය දිට්ඨිය කැඩුනහම ඊළඟට තමන්ට රැකවරණයකට විවිධ ක්‍රම ඔස්සේ යොමු වෙන්නේ නැහැ මොකද අවශ්‍යතාවය නැහැ. ඇයි අවශ්‍යතාවය නැත්තේ? මමත් ඊ වැරද්ද හම්බුණා. අන්න ආර්යකාන්ත සීලය. සීලබල පරමා සංගොජ දුරු වෙන ආර්යකාන්ත සීලය. සක්කාය දිට්ඨිය කැඩුනහම මම රැක් ගන්න නැපිලා අයින් වෙලා. ආර්යකාන්ත සීල සමාධි සංවර්ධනයේ සමාධියට හේතුපත්යෙන් ඊළඟට සිංහල සබ්‍රාහ්මචාර්ය ප්‍රශංසා කරන දැඩිව ග්‍රහණය නොකරගත්ත පරමාර්ථ නොකරගත්ත ඊළඟට දාසභාවයෙන් නිදහස් වෙච්ච තමන්ත ගැටිභාවයෙන් අයින් වෙච්ච මෙන්න මේ විදිහේ සීලයකට යොමු වෙන ආරිකාන්ත සීලේ මෙන්න මේ විදිහට මේක බලෙන් හැබැයි ඇති වෙන එකක් නෙමෙයි අර මෙනෙහි කළ යුතු කාරණා මෙනෙහි කරනකොට දර්ශනීයෙන් ආශ්‍රව ප්‍රහාණීමත් එක්ක සිදුවෙන වැඩපිළිවෙලක්. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ බුදුරන් වහන්සේ මේ විග්‍රහ කළා පෙන්නපු කාරණාව. මේක තමයි දර්ශනීයෙන් ආශ්‍රව ප්‍රහාණිනවා කියලා කියන්නේ. ඉතින් අදට මෙතනින් මේ දේශනාව ඉවර කරනවා. අපි ඊළඟ සතියේ ඉතුරු ටික තවත් දර්ශනීය කරුණු ටික විග්‍රහ කළා. ඉතුරු ටික පැහැදිලි කරලා දෙමු. හොඳයි සීල් දනාටම දරුවන් සරණයි. සාදු සාදු සාදු හොඳයි. අද දවසේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට උන්වහන්සේගේ වටිනා කාලයෙන් පැය දෙකක කාලයක් ලබා දුන්නා. මුල පැයක් අපි පසුගිය සතියේදී පෙර සතියේදී අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරන ලැබූ මූලපරියාය සූත්‍රයේ පිළිබඳව සාකච්ඡාවක නිරත වුණා. ඉතින් ඉන්නතුලයි මජ්ක්‍ධිමනිකායේ දෙවන සූත්‍රය වශයෙන් පවත්නා සබ්බාසව සූත්‍රය ආරම්භ කළේ. අද සම්බන්ධ සිනා කල්යන්න මිත්‍රයන් මතක් කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෑම අඟහරුවාදා දිනකදීම මේ ආකාරයට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් සියල්ලම මේ ධම්සභා මණ්ඩපයේදී පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙන බව. ඉතින් බොහෝ කල ගතලා තිබෙන නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අපි දැන් සාකච්ඡා නිමා කරනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේ මේ ලෝකේ පුරා විවිධ රටවල කල්යාණ මිත්‍ර බොහෝ අද සාකච්ඡාව සම්බන්ධ වුණා ස්වාමීන් වහන්සේ. මම කල්පනා කරන විදිහට 50කට අධික පිරිසක් ශ්‍රවණය කරමින් හිටියා. ගුවන් විදුලියේ සහ මේ පරිත්‍යාසයෙන් ඔස්සේ ඉතින් මහත් වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ වුණේ. ඉතින් ඒ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයටම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්මදානමය කුසලයත් ඒ වගේම එදා මෙදා තුර අප විසින් කරන ලබූ සියලුම ධර්මදානමය කුසලෙන් උත් හේතුවක් වේවා කියලා අපි කුසල් සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටින්නේ ඔබ වහන්සේට මේ වෙනවා සායන මහසත් සමච්චානි මාගින් සඳහන් සාදු සාදු සාදු. ත්වන් සරණයි අද දවසේදී වටිනා දහම් විවරණයක් අපිට සාකච්ඡා කරන්නට යෙදුණා බුදුරණවහන්සේගේ උතුම් බුද්ධ වචනය. ඉතින් මේ තුලින් ජනිත කරගත්ත සියලු පුණ්‍ය ධර්ම අද දවසේ අද දවසේදී බුදුරණවහන්සේ වදාළ උතුම් ධර්ම දේශනා කිහිපයක් අපි ධර්ම දේශනාවක් සාකච්ඡා කරා ධර්ම කරුණු ගොඩක් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් විශාල පුණ්‍ය ධර්මයක් අපි රැස් කරගන්නට යෙදුණා. පළමුවෙන් අපි මේ පුණ්‍ය ධර්මය පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. මිය පරලෝකයේ සියලු ඥාතීන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් යෝදාල කරකුරු ඥානන් ස්වාමීන් වහන්සේට නිවිසනසෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ Skype තාක්ෂණික ඔස්සේ සවන් සුසලස සජීවී සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාටත් එවැගේම මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවිකොග්ගලගේ මහත්මයාට ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු මට නන්න අයලුන් උපකාර කරන සෑම සියලු දෙනාටමත් මේ දහම් ශ්‍රවණයටම ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඔබ <coughs> සෑම සියලු දෙනාටම නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මට නිරන්තරයෙන් උපකාර කරන නාවික මුදාපතිතුමාටත් ශ්‍රීමන් රණසිංහ මහත්මයාට මේ පුණ්‍ය ධර්මයෙන් අනුමෝදන් වෙත්වා. මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ඒ වගේම ලෝක සාසනය සුරකින මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙලා නිවිසනසෙන්නට මේ පුණ්‍ය ධර්මයන් උපකාරයක් වේවා. සීල් දනාටම උතුම් ගහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි.